දුක්ඛ නිරෝධයේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨීති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පින්වත් සිළු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි ඒ නිසා හැම දිනාම බුද්ධ ගෞරවය උපදවාගෙන ධම්ම ගෞරවය උපදවාගෙන සංඝ ගෞරවය උපදවාගෙන මේ සද්ධර්ම ශ්‍රවණයම මේ සසර දුකින් ඈතර වෙන සද්ධර්ම අවබෝධය ලබා ගැනීමට හේතු වේවා කියන එකම කලන සිත ඇති කරගෙන බොහෝම වුමනාවෙන් හොඳින් දහම් ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති එකම ධර්මතාවය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා බොහෝ කාලයක් සසර දුක් විඳැත්තෝ පින්වතුනි බුදුරජාණන් වහන්සේ බව අපට පෙන්වා වදාළ සංයුක්ත නිකාය අනමතග්ග සංයුක්ත සූත්‍රයේදී අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මමං චේවතුම්හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පින්නින්නේ නැහැ පණවන්ට පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේ අත දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වුවා. තෙන්තුනි මේ සසර නිකම්ම ඒ අත දිව්‍ය සැරිසරුවේ නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු තමන්ගේ ආදරණීය මව් මරුණු වෙලාවේ අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් සොයා සපෙල සම්බ කරලා තමන්ව පෝෂණය කරපු තමන්ගේ පියා මැරුණු වෙලාවේ ඒ දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම බොහෝම ආදරෙන් හදා වඩාගත් තමන්ගේ දුව පුතා මැරුණු වෙලාවේ ඒ වගේම සහෝදරය සහෝදරී මැරුණු වෙලාවේ අනිත් ඥාති හිතයිසින් මැරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් වෙන වෙනම සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි මේ දීර්ඝ සංසාරේන ගමනේදී තිරිසං ආත්ම භාවවල උපදිනකොට ගවය වෙලා බැටළුව වෙලා ඌරු වෙලා ඉපදුණු වාරවලදී බෙලි කැපුම් කනකොට ශරීරයෙන් ගලාගේ රුධිරය එකතු කරන්ට පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. පින්වතුනි සුගතෝ ශාස්ත්‍රුන් වහන්සේ මේ වදාරලා නැවතත් මෙහෙමත් දේශනා කරනවා මේ පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැරෙන්න කවරෙක් මේක විශ්වාස කරයිද කියලා. පින්වත්නි මේ වගේ අනන්ත ජාති සංසාරේ මහා දුක් ගොඩක් විඳැත්තු අපි පින්වත්නි ඒ අනවරාග්ව සංසාරේ පුදුන ජීවිතවලදී ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල পায় හැපි හැපි වැටිලා කාත් කාගේවත් පිහිටක් නැතුව අසරණව ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති අතපය හතරම නැතුව පිලෙක් වෙලා දුක් විඳිමින් ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු ජීවිත ඕන තරම් ඇති මුළු ශරීරයම කුණු වෙලා ජීවත් වෙද්දි පණුව ගහලා මරුණු වාරවල් ඕන තරම් ඇති මේසා අතිවිශාල දුක් ගොඩක් අපි සංසාරේ ඉඳලා තියෙනවා ඒත් භවයෙන් වැහිලා නිසා පින්වතුනි අපිට පෙනෙන්නේ නැහැ නොපෙනුනත් එහෙම ධර්මතාවයක් ලෝකේ පවතින නිසා මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ දුක ලෝකයට නොපෙනුනත් නිබඳු දුක ලෝකෙ තුල පවතිනවා ලෝකෙ තුල ඉන්න හැම කෙනෙක්ම මේ දුක් විඳිනවා ඒ ලෝකයා ඒ බව දන්නේ නැහැ ලෝකයට මේ දුක පෙන්වන්නට ඕනේ දුක ඇති කරන හේතුව පෙන්වන්නට ඕනේ කියන පතල මහා කරුණාවෙන්මයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. කුමක් නිසාද පින්වතුනි මේ ලෝක සත්වයා දුක දන්නේ නැහැ. දුක ඇතිවෙන හේතුව දන්නේත් නැහැ. දුක නැතිවීම දන්නේත් නැහැ. දුක නැති කරන මාර්ගය දන්නේත් නැහැ. එහෙම නොදන්නේ ඒ අය යථාර්ථය තත්ත්ව පරිදි නොදන්න ලෝකයා මේ ධර්මය විපරීතව අනිත්‍යාකාරයට දන්නවා දැනගන්නවා මේ ලෝකයා දුක නැති කරන්ත කියලා දුක ඇති වෙන දේම නැවත නැවත කරමින් නැවත නැවත දුකටපත් වෙන බව බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්කා උපමාවක් කළොත් පින්වතුනි මේ පින්වතුන් දැකලා ඇති පළඟැටියෝ මේ පළඟැටියා පහන් දැල්ලට ගොඩාක් ආසයි ගොඩාක් කැමති තමන් කැමති දේ තමන් ආස කරන දේ ලබාගත්තා කියලා කියන්නේ පහන් දැල්ලට පනිනවා පහන් දැල්ලට පනිනකොට පිච්චෙනවා දුක එනවා ටිකක් හරි පණ තිබුණොත් මොකක්ද කරන්නේ? පින්වතුනි යමක්ද දුක යමකින්ද දුක ආවේ ඒ පහන් දැල්ලට මාපහු තණ්හා කරනවා මැරෙනකම්ම කරන්නේ දුකම විඳිමින් දුකටම තණ්හා කරනවා පින්වතුනි මේ සතා දිහා බලන්ට මේ සතාගේ ජීවන චර්යාව දිහා බලනකොට දුක් විඳීම පුදුමයක් නෙවෙයි දුක් නොවින්දොත් තමයි පුදුමේ ඒත් පින්වතුනි නුවණක් තියෙනවා නම් කෙනෙකුට හිතන්ට වටින දහමක් මේ තුල තියෙනවා. මේ පළඟැටිය පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැපුණේ නැහැ. දුක උපදින අරමුණට තමන්ම පැනලායි දුක් විඳින්නේ. දුක් විඳේ. ඒ පින්වතුනි ඒ සතා තමන් මෝඩ බව දන්නේ නැහැ. ඒ සතා මෝඩයි කියලා ටිකක් හරි දන්නේ පින්වුතුනි භාවයේ උසස් වෙච්ච අපි. ඒත් අපි දන්නේ නෑ ඒ සතා ඒ සතාගේ මට්ටමට රැවටෙනවා වගේ අපිත් අපේ මට්ටමට රැවටෙනවා කියලා. ඉතින් පින්වතුනි අනන්ත සංසාරේ ධම්ම කලේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා දුක නැති කරගන්න කියලා හැමදාම දුක ඇති වෙන ප්‍රතිපදාවක හැසිරුණා. පින්වතුනි බෞද්ධ සහ අබෞද්ධ කියන මෙන්න මේ ධර්මතාවය බෙදෙන්නේ මෙතනින්. බෞද්ධයා සහ අබෞද්ධයා නැත්තම් බුද්ධිමතා නුවණ ඇති කෙනා සහ නැති කෙනා කියන බෙදීම බෙදෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දැනීම හා දැකීම මතයි. දැනීම හා දැකීම ඒ වගේම නොදැනීම හා නොදැකීම කියන ධර්මතා දෙක මතයි. පින්වත්නි බෞද්ධ නොවන ලෝකයේත් මේ ධර්මතාවයන් අනිත් ආකාරයට දන්නවා. ඒබඳු කෙනා දුක දන්නේ නැහැ. එයා දන්නේ දුක් උදේ සැපයි කියලා. දුක අනිත් හැටියකට දකින්නේ. පවතින ස්වභාවයට විරුද්ධව දකින්නේ. දුක සැපක් හැටියට දකින මේ ලෝකයා නැවත නැවත දුක අනුවම හැසිරෙනවා. දුකටම තණ්හා කරනවා. ඒත් මේ තණ්හා කරන්නේ දුකට නේද දුකේ නේද හැසිරෙන්නේ කියලා ඒ අය දන්නේ ඒ වගේම දුක ඇතිවෙන හේතුවක් තියෙනවා නම් ලෝකයා දකින්නේ ඒක දුක නැති වෙන හැටියට දුක නැති වෙන හේතුවක් තියෙනවා නම් ලෝකයා ඒක දකින්නේ දුක ඇති වෙන හේතුව හැටියට දුක නැති කරන මාර්ගය වරදවාගෙන දුක ඇති වෙන විදිහටම කටයුතු කරනවා අපි ඒක ටිකක් සම්මර්ෂණය කරලා උපමාවකින් බලමු ලෝකයා දුක දන්නේ නැහැ. දුක්දී හැම වෙලාවෙම සැපයි කියලායි දන්නේ. කොහොමද ඒක අපි අපේ ජීවිතයෙන් දකින්නේ අපි මේ වගේ රැවටිලා ඉන්නේ අපි දුක දන්නේ නැහැ දුක සැපයි කියන අදහසක් අපිට තියෙන්නේ කියන එක අපි අපේ ජීවිතයෙන් දකින්නේ කොහොමද හොඳට පින්වතුන් සිහි කරලා බලන්න දැන් මේ පින්වතුන් මේ ඉඳගෙන බණ අහනවා මේ බණ අහනකොට දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව එක විදිහකට තිබුණොත් හිතියොත් ගොඩාක් වෙලා එතකොට මොකද හිතෙන්නේ මොකද වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට අපිට සැපක් කියලා හිතෙන්නේ ටිකක් හිතගත්තොත් නම් හොඳයි කියලා හිතේ. ඔන්න දැන් අපි ටිකක් හිතගෙන ඉන්නවා. ටිකක් වෙලා හිතගෙන ඉන්නකොට අපිට දැන් හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවා. දැන් හොඳට හිතන්ට පින්වතුනි හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට දැන් අපිට සැපක් කියලා පෙනෙන්නේ මොකක්ද? අපි යම් ඉරියව්වක් දුකයි කියලා අපහසුයි කියලා තීරණය කරලා හිතගත්තා නම් ඒ ඉඳගෙන හිටපු ඉස්සෙල්ලා අපි දුකයි කියලා අපිම තීරණය කරපු ඒ ඉරියව්ව අපිට පේනවා සැපයි කියලා. ඔන්න දැන් ආයිත් අපි ඉඳ ගන්නවා. දැන් ඉඳගෙන ඉන්නකොට ටිකක් වෙලා ඒරියව දුකක් වෙනකොට ආපහු අපිට හිතගත්තොත් සැපයි කියලා පෙනෙනවා. ඉස්සෙල්ලා හිතගන්න ඉරියව්ව දුකක් කියලා අපහසුයි අමාරුයි කියලා තීරණය කළේ අපිමයි. ඒ තීරණය කරපු අපිම දැන් අනිත් පැත්තට ආපහු ඒ ඉරියව්වම දකින්න සැපයි කියලා. දුකේ මේ පැත්තට ගිහිල්ලා එහා පැත්ත සැපයි කියනවා එහා පැත්තට ගිහිල්ලා දුකේ මේ පැත්ත සැපයි කියනවා පින්වත්නි හොඳට හිතලා බලන්න අපි කවද්ද සැප ලැබුවේ කියලා අපි කවද්ද දුක නැති වෙලා හිටියේ කියලා දුකේ මේ පැත්ත මේ පැත්ත මාරු වෙවි දුක තුලම කැරකුණා මිසක දුක තුලම හිටියා මිසක දුකෙන් මිදිලා එකදු අවස්ථාවකවත් හිටියද කියලා උපමාවක් කළොත් පින්වතුනි මිරිඟුව තියෙන කාන්තාරයක මෙහා කෙරවලේ ඉඳලා එහා කෙරවල බලනකොට යම්කිසි කෙනෙකුට පෙනෙනවා එහා පැත්තේ ජලය තියෙනවා වගේ. එයා ශීඝ්‍රව වේගෙන් එහා පැත්තට දුවනවා ජලය ලබා ගැනීම පිණිස පිපාසය සංසිඳවා ගැනීම පිණිස. ඒ පැත්තට යනකොට එයාට ජලය ලැබෙන්නේ නැහැ. ජලය නැති බව තේරෙනවා. ඒ පැත්තේ ඉඳලා දැන් tamun කලින් හිටපු පැත්ත බලනකොට ඒ පැත්ත පේනනවා ජලය තියෙනවා වගේ. දැන් ආපහු මොකද කරන්නේ? ජලය ලබා ගැනීම පිණිස ආපහු මේ පැත්තට දුවනවා. ආපහු මේ පැත්තට ආවහම එයාට පිපාසය වැඩි, ජලය ලැබුණේ නැහැ, ජලය නැති බව තේරෙනවා. දැන් අනිත් පැත්ත බලනකොට ආපහු ඒ පැත්ත පෙනෙනවා ජලය තියනවා වගේ. පින්වතුනි නුවණ කියන ධර්මතාවය එහෙම නැති වුණොත් ජලය කියලා රැවටිලා මිරිඟු එහා පැත්තට මෙහා පැත්තට දුවන මේ දිවීම කවදද නතර වෙන්නේ? නතර වෙන දවසක් කියන්න පුළුවන්ද? අවුරුදු 100කින් 1000කින් ලක්ෂකින් කෝටියකින් හෝ මේ මුලා බව දුර වේද අපිට නුවණ එහෙම නොතිබුණොත් පින්වතුනි ඒ ඒ නිසායි බුදුහාමුදුර පින්වේ ලෝකයා දුක දන්නේ දුක්ඛේ අඥානං ලෝකෙට තියෙන්නේ විතක දුක දුකක් වෙනකොට දුකේම තව පැත්තක් සැපයි කියලා දකිනවා ඒ පැත්තට වේගෙන් දුවනවා ඒ පැත්ත දුකක් වෙනකොට දුකේම අනිත් පැත්ත සැපයි කියලා දකිනවා දුකම සැපයි කියලා දුක තුලම හැසිරෙන දුකේම ඇලුණු දුකේම බැඳුණු ලෝකයා දුකෙන් මිදෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරේ පෙන්වුවා. පින්වතුනි ඊට පස්සේ අනාර්ය දර්ශනය වුණා මේ දුක සැපක් කියලා ගන්නවා වගේම දුක ඇතිවෙන හේතුව මේ අනාර්ය පුද්ගලයා දකින්නේ සැපක් හැටියට නැත්තම් දුක ඇති කරන හේතුවක් තියෙනවා නම් මේක තමයි දුක නැතිවීම හැටියට දකින්නේ උපමාවක් කළොත් හැම කෙනෙක්ම දකින්නේ මොකද්ද? රස්සාවක් නැති වුනොත් දුක් විඳින්න වෙයි. මිල මුදල් නැතිනම් දුක් විඳින්න වෙයි. ගෙයක් දොරක් නැති වුනොත් දුක් විඳින්න වෙයි. දරුමල්ලු නොහිටියොත් දුක් විඳින්න වෙයි. ඉඩකඩම් නැති වුනොත් දුක් විඳින්න වෙයි කියලා මේවා නැති බව තමයි දුකේ ඇති බව හැටියට දකින්නේ. එතකොට දුකේ නැතිවීම හැටියට දකින්නේ මොනවද? මේ අනිත්‍ය වෙන දුක උපදින දේවල් වල ලැබීම. මිල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. රස්සාවක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන ගත්තොත් ඉඩකඩම් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. දරුමල්ලෝ හිටියොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා මේ අනිත්‍ය වූ අනාත්ම වූ දුක්ඛ ධර්මයන්ගේ ලැබීම තමයි ලෝකයා දුක නැතිවීම හැටියට දකින්නේ. දැන් මුළු ලෝකෙම දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා. මොකද්ද? දුක එන්නේ දේපොළ වස්තුව හරක බාන ඉඩකඩන් නැති වුණුතුනි දුක නැති කරන්න නම් මේව ලබා ගන්නට ඕනේ. දැන් හැමෝම දුක නැතිවීම පිණිස රස්සාවල් හොයනවා, මිල මුදල් හොයනවා, දේපොළ වස්තුව හරක බාන ඉඩ කඩන් හොයනවා මොකද දුක නැතුව ඉන්න පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දැකීම වැරදි මේ දැකීමමයි අනවරාග්‍ර සංසාරේ භවයෙන් භවයට අපිව දක්වගෙන ආවේ හැමදාම දුක කරා අපිව අරගෙන ආවේ මරණයට ගෙනියන දෙක මරණයට ගෙනියන දෙනක් වැල්පතකින් බැඳලා ඇදගෙන යනවා වගේ මේ අවිද්‍යාව නැමැති ධර්මතාවය මුල් වෙලා හැමදාම සසර අපි වැදගෙන ආවේ මෙන්න මේ ස්වභාවයයි කියලා බුදුහාමුදුරු පෙන්නවා. පෙන්නලා බුදුහාමුදුරු පෙන්නවා මෙන්න මෙහෙම දකින්න කියලා. මේ දුකයි කියලා දකින්න මේ දුක දුකේ ඇතිවීම මේ දුකේ නැතිවීම මේ දුක නැති කරන මාර්ගයයි කියලා ඇත්ත ඇති හැටි දකින්න කිව්වා. කොහොමද ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකේ ඉපදෙන බවක් තියෙනවා නම් මේ ඉපදීම දුකයි ජාතික දුක්ඛ ඒ වගේම මහලු වෙන බවක් තියෙනවා නම් කෙස් පැහෙන බවක් හැම රැලි වැටෙන බවක් අත්පය වළංගු නැති වෙන බවක් ජරා දුර්වල ස්වභාවයට ජීර්ණ ස්වභාවයට යන බවක් තියෙනවා නම් මේක දුකයි ඒ වගේම නොඑක් විදිහේ ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් මේකත් දුකයි. ප්‍රිය වූවන්ගෙන් වෙන්වීමත් දුකයි. අප්‍රියංගේ අප්‍රියං හා එක්වීමත් දුකයි. හිතන දේ නොලැබීමත් දුකයි. මේ විදිහට දුක විස්තර කරලා අන්තිමට පෙන්නවා කෙටියෙන් කියනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා. ඔන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා දකින්ට කිව්වා. පංච උපාදානස්කන්ධයම දුකයි කියලා දකින්ට කිව්වා. දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බාහිර භෞතික දේවල් නිසා නෙමෙයි දුක එන්නේ දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවා. මේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියට නොදැකීම නිසා මේ පංච උපාදානස්කන්ධය කෙරේ. එතකොට ඔන්න දැන් පින්වතුනි අපි දන්නවා මේ හේතු රාශියක් එකට එකතු වෙලා හම්බ වෙනවා ප්‍රතිඵලයක් හේතු එකකටවත් නැති. මෙන්න මේ ස්වභාවය හොඳට ගන්නට. දැන් අපි විදේශීය රටකට ගියා කියලා හිතමු. අපි කවදාවත් තේ දීලා නැති තේක හදන්න නොදන්න කෙනෙක් කියලා හිතන්ත. දැන් විදේශීය රටකට හෝ නාඳුනන පළාතකට අපිට ගියාම අපිට බොන්ට දෙනවා තේ එකක්. දැන් අපි මේ තේක හැදුනේ කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් තේක දුන්නාම අපි තේක බොනවා. මේ තේක කියලා නමක් දන්නවා. මේ තේක හරි රහයි කියලා කියනවා. අපි බැඳෙනවා. නමුත් තේක හැදිලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ අපි නොදන්නවා වුණාට අපි තේක හොඳයි කියලා තේක රසයි කියලා තේකට බැඳුණා නම් තේකට කියලා අපි බැඳිලා තියෙන්නේ පින්වතුනි සීනි ටිකට ඉඟුරු ටිකට තේකුල ටිකට උණු වතුර ටිකට. මොකද තේක කියලා අපිට මෙහෙම පෙනී හිටින්ට මෙතන වැය වෙලා පිහිටා තියෙන ධර්මතාව ටික මේ ටිකයි. අපිට හම්බ වුණේ තේක මිසක කවදාව සීනී ගුරු තේකොළ හම්බ වුණේ නැහැ. මේ හේතු ටික වැය වෙලා හටගත්ත ඵලයයි අපිට හම්බ වෙන්නේ. අපි ඵලයටයි බැඳෙන්නේ. ඵලයට බැඳෙනකොට හේතුවයි ඵලයයි දෙක වෙන් කරගැනීමේ නුවණ නැති නිසා අපි බැඳිලා තියෙන්නේ හේතුවටයි අන්තිමට. මේක මේ උපමාව තේරුම් ගැනීම පිණිස මේ ධර්මයේ තේරුම් ගැනීම පිණිස මම කරපු උපමාවක්. පින්වතුනි මේ තේ එකක් අපිට හම්බ වෙනවා වගේ තේ එක හම්බ වෙන අවස්ථාව වගේ මේ ලෝකේ අපිට හම්බ වෙන්නේ රූප බලන බව, ශබ්ද ඇහෙන බව, ගඳ සුවඳ දැනෙන බව, රස විඳින බව, කයට සීතලක් උෂ්ණයක් දැනෙන බව, හිතට එක එක ධර්මතා සිහි වෙන බව. යහළුවෙක් මතක් වුණා, gedara මතක් වුණා මේ විදිහට යමක් දැනුණු බව දැනගත්ත බව හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ නෑ ස්කන්ධය රූපස්කන්ධ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියලා අපිට හම්බ වෙන්නේ නැහැ අපිට හම්බ වෙන්නේ දකින්නහන දැනෙන දැනගන්න බවයි දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශාවකය හේතුඵල ධම දන්නවා නොදන්න පලාතකට ගිය අපිට සීනි ඉඟුරු තේකොළ හම්බුනේ නැහැ හම්බුනේ තේ එකක් ඒ තේකටයි අපි ආස කළේ නමුත් දන්නේම නැතුව අන්තිමට අපි ආස කළා තියෙන්නේ අර ඉඟුරු සීනි තේකොළ වලට වගේ අපි නොදන්නවා වුණාට පින්වතුනි අපි ආසා වෙන්නේ කැමති වෙන්නේ දකින්න රූපෙට. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පෙනෙන රූපය පටිච්චසමුප්පන්නයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම යෙදිලා. ඔක බොහොම ලස්සනට පෙන්නනවා මජ්ක්‍ධිම නිකායේ මහා පොදුම සූත්‍රයේ සදීප් මහරහතන් වහන්සේ මේ ස්කන්ධයේ එක්සෙනිකව හට ගන්න බව ඇසත් රූපය දෙක රූප ස්කන්ධයට යනවා චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් තියෙනවා නම් ඒක වේදනා ස්කන්ධයට අයිති රූප සංඥාවක් තියෙනවා නම් ඒක සංඥා ස්කන්ධයට අයිති රූප සංචේතනාවක් තියෙනවා නම් ඒක සංස්කාර ස්කන්ධයට අයිති චක්කු විඥානයක් තියෙනවා නම් මේක විඥාන ස්කන්ධයට අයිතියි එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම යෙදිලා ස්කන්ධ පංචකයම නිසා අපිට ලැබෙන්නේ පෙනෙන බවක්. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම යෙදිලා අපිට ලැබෙන්නේ ඇහෙන බවක්. දැන් පින්වතුනි අර සීනී ගුරු තේකුල කියන හේතු ටිකම යෙදිලා හම්බ වුණේ තේකක් වගේ. දැන් තේක හම්බුණාට පස්සේ මේ තේකේ ඉඟුරු තේකේ සීනි කියලා වෙන් කරන්න බැහැ වගේ අපිට මේ පංච උපාදානස්කන්ධය නැත්නම් ස්කන්ධ පංචකයේ වැය වෙලා ස්කන්ධයේ වැය වෙලා අපිට ලැබෙන්නේ පෙනෙන බවක් නම් දැන් මේක වෙන් කරන්න බෑ පෙනෙන්නේ රූපයයි පෙනෙන්නේ වේදනාවයි පෙනෙන්නේ රූපයක් නෙමෙයි රූප සංඥාවකුයි පෙනෙන්නේ රූප සංකේන චේතනාවයි පෙනෙන්නේ චක්කු විඥානයයි කියලා දැන් වෙන් කරන්න පුළුවන් කමක් නෑ මේ හේතු එකකටවත් අයිති ඒවා නෙමෙයි. නමුත් මේ හේතු ටික නිසාම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතු ටික නිසාම හේතු ටික වැය වෙලයි පෙනෙන බව වෙන්නේ. දැන් අපි මේ බව නොදැන පෙනෙන දෙයට බැඳුනා කියලා කියන්නේ පෙනෙන දෙයට කැමතියි කියලා කියන්නේ අන්තිමට අපි බැඳිලා තියෙන්නේ රූපයට වේදනාවට සංඥාවට සංකාරට විඥානෙට. පිච්ච ලොපමාව සිහි කරන්ට අපි තේකට කැමති වුණා නම් තේකට බැඳුණා නම් අපි නොදන්නවා වුණාට බැඳිලා තියෙන සීනි ඉඟුරු තේ කුල උණු වතුර කියන ticket ඒ වගේ අපි පෙනෙන දෙයට අහන දෙයට ඒ වගේ මේ ආ ස්පර්ශ ආයතන හයෙන් හමු වෙන දෙයට අපි බැඳුණා කියලා කියන්නේ ආසවනා කියලා කියන්නේ අපි බැඳුනේ පංච උපාදානස්කන්ධයකට කුමක් නිසාද මේ ධර්මයෝ හටගන්නේ මේ ස්කන්ධය නැමැති හේතු නිසායි. මෙන්න මේ වගේ අර්ථයක් ගන්න කෙනෙකුයි අපි පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියන්නේ. පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියන නුවණ තියනවා කියලා කියන්නේ එයා දකින දෙයට ඇලිලා නැහැ. අහන දෙයට, දැනෙන දෙයට, දැනගන්න දෙයට ඇලිලා නැහැ. මේ හේතු නිසා හටගන්න ඵලයට ඇලිලා නැහැ. හේතු නිරුද්ධ වෙන හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා මේ හේතු නිරෝධය පිණිස නුවණයි එයාට පවතින්නේ. එතකොට අපිට මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු දකින්නට නම් මේ දකින අහන දැනෙන දැනගන්නවයි කියන ධර්මතාවයන්ගේ රැවටීම් ස්වභාවය, මිරිඟු ස්වභාවය, මායා ස්වභාවය අවබෝධ වෙන්න ඕනේ. එහෙම අවබෝධ වෙන්න නම් මේ හේතුඵල ධහම අවබෝධ වෙන්න ඕනේ. හේතුඵල ධහම අපි හරියට දැක්කොත් ඉන්මුතුනි මේ හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම අනිත්‍යයි කියන නුවණ එනවා. යමක් අනිත්‍යයි නම් ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්නට බෑ කියලා අනාත්මයි කියලා අපිට නුවණ එනවා යමක් අනිත්‍යයි නම් ඒක අනාත්මයි නම් පින්වතුනි ඒ දේ දුකයි කියන නුවණත් අපිට පැහැදිලිනවා පින්වතුනි මම මේ ධර්මතාවය තේරුම් කර ගැනීම පිණිස මේ පින්වතුන්ට තව උපමාවක් පොඩි කරන්නම්. මෙතිනුත් හොඳට අර්ථය තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්න. අපි අරගත්ත කියලා අරගම්මු අමු නැටි ගුලියක්. දැන් අපි අමු නැටි ගුලියක් අරගෙන මේ නැටි ගුලිය එක්තරා හැලයකට හදනවා. හොඳට නුවණින් බලන්ත බැලුවාම අපිට පෙනෙනවා එක්තරා හැඩයක්. දැන් අපි මේ හැඩයට පැනවීමක් කරගන්නවා ඇතිලිය කියලා. දැන් ඔන්න හොඳට බලන්න ඇතිලිය කියන කාරණාව අපි ඇතිලියයි කියලා හඳුනා ගන්න මේ සටහන ලබා දෙන්නට මේ මැටි ටික වැය වෙලා මැටි ටික සම්පූර්ණම වැය වෙලා මැටි ටිකම හේතු කරගෙන තමයි අපිට මේ ඇතිලිය කියන හැඩයේ තලය හම්බ වෙන්නේ ඊට පස්සේ අපි දැන් මේ මැටි ගුලිය මේ ඇතිලියේ හැදුණු නැති ටික ආපහු ගුලි කරලා අරගන්නවා. අරගෙන මේකෙන් මේක වෙන ආකාරයකට රාශි කරනවා. දැන් අපිට පෙනෙනවා මුට්ටියක්. ආපහු මේ නැති ගුලිය තව ආකාරයකට අපි රාශි කරනවා. රාශි කරලා කළාම අපිට හම්බ වෙනවා තව හැඩයක් ඒකට අපි පනව ගන්නවා කොරහක් කියලා. දැන් හොඳට පින්වතුනි මෙතන හිතන්න එකම මැටි ගුලිය එක එක ආකාරවලට තත් වෙනකොට එක එක හැඩතල අපිට හම්බ වුණා. ඒවට එක එක විදිහේ පැනවීම් අපි පනව ගත්තා. දැන් බලන්න අපිට මුලින්ම හම්බ වුණා ඇතිලියක්. අපි ඇතිලියයි කියලා පනවගත්ත මේ හැඩය නැටි ටික එහෙම වුණා නම් නැටි ටික මේ හැඩය එහෙම වුණා නම් අපිට ආපහු මේ මැටි ටිකම ගුලි කරලා අරගෙන මුට්ටියක් හදන්න පුළුවන් වෙයිද? මේ පෙනෙන හැඩයේ මුට්ටිය හෝ මුට්ටිය මේ මැටි ටික හෝ වුණා නම් අපිට මේ මැටි ටිකම ප්‍රයෝගික කරගෙන කොරහක් හදන්න පුළුවන් වෙයිද? එහෙම පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ඉතා සියුම්ව හේතුඵල ධම දකින්නට ඕනේ. මැටි ටිකම හේතු කරගෙන මැටි ටිකම උපාදාය කරගෙන මේ ධර්මයෝම ඇසුරු කරගෙන මේ ධර්මයන්ට අයිති නොවි ලෝකෙ පහළ වෙන නැවෙන ධර්මතාවයක් තියෙනවා. උපාදාය රූපයක් තියෙනවා. මහා භූත රූපය සහ උපාදාය රූපය කියලා. එතකොට දැන් අපි මෙන්න මෙබඳු රූපයකටයි අපි මේ පණව ගන්න ඇතිලිය කරහා කියලා. මෙබඳු නැවුණු රූපයකටයි අපි ආස කරන්නේ තණ්හා කරන්නේ. අපි ආස කරන තණ්හා කරන දේ යථාර්ථ වශයෙන් තියෙන සම්පූර්ණ කරගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සප්නෝපමා කාමා කියලා කාමයේ හරියට හීනයක් වගේ කියලා පෙන්වන්නේ. මොකද සදාවතම තියෙන ධර්මතාවයක් නෙවෙයි නිසා. දැන් අපි දැක්කා එකම මැටි ගුලිය එක ආකාරයකට හිටලා ඇතිලිය කිව්වා මුට්ටිය කිව්ව කොරහ කිව්ව එකම මැටි ටික එක එක ආකාරවලට පිහිටනකොට එක එක හැඩතල ලැබුණා අපිට පෙවුණා හොඳට හිතලා බලන්න පින්වතුනි මේ පෙනුණු එකම හැඩයක්වත් ඇත්තද කියලා එකදු හැඩයක්වත් ඇත්ත නෙමෙයි ඒකෙන් මම උපමා කළේ ඒ වගේ අර මැටි ටික නැමැති හේතුව නිසා අපිට එක එක මායා දර්ශන ලෝකෙ නැවුණා වගේ බොරුවක් නැති දෙයක් ඇති හැටියට පෙනී ඉඳලා අපිව රැවට්ටුවා වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකම ධර්මතා ටික විතක පෙනී ඉඳලා අපිට රූපයක් පෙන්වනවා. ඔන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන ටික මේ හේතු ටික මෙදිලා පෙනෙන බව වෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හේතු ටික මෙදිලා ඇහෙන බව වෙනවා. මේ හේතු ටිකම යෙදිලා ගඳ සුවඳ දැනෙන බව වෙනවා. මේ හේතු ටිකම යෙදිලා රස විඳින බව වෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතු ටිකම යෙදිලා සීතල සුවඳ දැනෙන බව වෙනවා. මේ හේතු ටිකම යෙදිලා අරමුණු දැනගන්න බව වෙනවා. නැටි ගුලිය එක එක හැඩවලට එක එක ආකාරයට පිහිටමින් එක එක හැඩතල නැවුණා නැවුණු එකදු හැඩතලයක්වත් ඇත්ත නෙවෙයි වගේ මේ ස්කන්ධ ටික එක එක ආකාරවලට පිහිටනකොට දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියලා එක එක ධර්මතාවයන් අපිට හම්බ වෙනවා නම් අපිට හම්බ වෙන මේ එකදු ධර්මතාවයක් අපැත්ත නෙමෙයි පෙනෙන අහන දැනෙන දැනගන්න කියන මෙන්න මේ ධර්මතා එකකුදු ධර්මතාවයක්වත් ඇත්ත නෙමෙයි පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය අපි පිරිසිඳ දැක්කොත් අපිට තේරෙනවා අපිට අවබෝධ වෙනවා මෙන්න මේ ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවයක් තියෙනවා මෙන්න මේ ධර්මතාවයත් ඒ ඇත්ත වූ ධර්මතාවය උපාදාය කරගෙන අසුරු කරගෙන ලෝකේ පහළ වෙන බොරුවක් තියෙනවා ඒ බොරුවත් කියන දෙක අපිට වැටහෙනවා අවබෝධ වෙනවා මෙච්චර කාලයක් මේ බොරු ඇත්තක් කොට හිතාගෙන නේද දුක් විඳේ කියලා දුකේ කලකිරෙන දවසක් එනවා මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්කොත් දුක පිරිසිඳ දකින්නවා කියලා කිව්වේ ඒකයි. මේ පංච උපාදානස්කන්ධයට තමයි පින්වතුනි මේ ලෝකේ පරමාර්ථ ධර්මය කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සතර පරමාර්ථ ධර්ම කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන. මෙයින් ධර්මතා තුනක් සංකතයි එක ධර්මතාවයක් අසංකතයි පින්වතුනි මේ චිත්ත චෛසික රූප කියලා පෙන්වන්නේ මේ පංච උපාදාන ස්කන්ධයට තව නමක්. චිත්ත කියලා කිව්වේ විඥාන ස්කන්ධයට තව නමක්. චෛතසික කියලා කිව්වේ වේදනා සංඥා සංකාරයන්ට නමක්. රූප කිව්වේ රූපයට. චිත්ත චෛසික රූප කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අපිට හම්බ වෙන මේ ලෝකයේ තුල දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියලා අපිට හම්බ වෙන මේ ලෝකයේ තුල සැබෑවටම පවතින චිත්තචෛසික රූප කියන ධර්මතා ටිකක් අපි පරිහරණය කරනවා කියලා කියන්නේ චිත්තචෛසික රූප කියන ධර්මතා ටිකක් සත්‍ය පුද්ගලයා කියලා පනවන්ත මෙතන ඇත්තටම තියෙන්නේ මෙන්න මේ ටිකයි කියන එකයි මේ පෙන්වුවේ තව පැත්තකින් පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරන්නේ කියන කරුණේ. එතකොට පින්වතුනි මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැක්කොත් අපි මේ පංච උපාදානස්කන්ධයේ හේතුන්ගෙන් හටගන්න එකක් රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා වේදනා සංඥා සංඛාර ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නවා ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා යම් විඥානයක් තියෙනවා නම් මේ නාම රූප නිසා හටගන්නවා නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකිනවා මේ ස්කන්ධය ප්‍රත්‍ය නිසායි හටගන්නේ ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරුද්ධ වෙනවා එහෙනම් මේ ස්කන්ධය උපන්නා කියලා කියන්නේ අපිට පෙනෙන බව ඉපදිලා අහන බව ඉපදිලා එහෙනම් මේ පෙනෙන බව අහන බව ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරුද්ධ වෙනවා පින්වතුනි ප්‍රත්‍යය නිසා උපන්න ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන මේ කාරණාවෙන් තව කරුණක් කියනවා තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි කියන එකක් කියනවා තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි කියන එකෙන් කියන්නේ පින්වතුනි අතීතය සහ අනාගතය කියන අන්ත දෙකට යන්නේ නැහැ කියන එක මේ පංච උපාදානස්කන්ධය පිරිසෙන් දැක්කොත් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන දර්ශනය අපි දකිනවා. අපි කෙටියෙන් අවස්ථානුකූලව මේ උපමාවද ටිකක් සම්මර්ෂණය කරලා බලමු. පින්වතුනි අපි කැඩපත ඉදිරියට ගියොත් අපේ ඡායාව කැඩපතේ වැටෙනවා. දැන් බලන්ට අපි කැඩපත ඉදිරියට ගිය නිසාම, ඉබුණු නිසාමයි අපේ ඡායාව වැටුනේ. මේ එබුණු නිසාම ඡායාව වැටුණා කියන එකෙන් කියනවා මේ අපි එතෙන්ට යන්න ඉස්සරලා ඡායාවක් කැඩපතේ තිබුණා නෙමෙයි. අපි කැඩපතෙන් බැහැරට යනකොටම මේ ඡායාව නැති වෙනවා. ඒකෙන් කියනවා ඒ ඡායාව තියෙනවා නෙමෙයි කියලා. හොඳට බලන්න කැඩපත තුල ඡායාවක් තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු ගැටීම නිසා හේතු ලැබීම නිසාම මේ ඡායාව ලැබුණා වැටුණා හේතු නැති වෙනකොටම නැති වුණා. Taman කැඩපත ඉදිරිපිටටම ගිය නිසාම ඡායාව වැටුණා. ඒ ටික නැති වෙනකොටම නැති වෙනවා. මෙන්න මේ ටික දකින්නට ඕනේ. ඒ වගේ මේ පෙනෙන දේ තියෙනවා නෙමෙයි තිබුණා නෙමෙයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ ප්‍රත්‍යයන්ගෙන් ඉපදීම නිසාම පෙනෙන බව උපන්නා. එහෙනම් පෙනෙන දේ කලින් තිබුණා නෙමෙයි. ඇහත් රූපයක් දෙක වෙන් වෙනකොට මේ වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා මේ නාම රූප නිරුද්ධ වෙනකොට චක්කු විඥාන නිරුද්ධ වෙනවා එහෙනම් පෙනෙන දේ නිරුද්ධ වෙනවා එහෙනම් තියනවා නෙමෙයි පෙනෙන දේ තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි මේ හේතු නිසාම හටගෙන හේතු නැතිවෙන නැති වෙනවා කියලා දැක්ක යුතුයි අහන දේත් එහෙමයි මේ විදිහට යම් කෙනෙක් මේ ධර්මය නුවණින් සම්මර්ෂණය කළොත් එයාට දුක දකින්න පුළුවන්. පින්වතුනි දුක දකිනකොට මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන යම් පුද්ගල භාවයක් තියෙනවා නම් සත්පුද්ගලාත්ම භාවයක් තියෙනවා නම් මෙන්න මේ ටික නැති වෙනවා නැති වෙලා තණ්හාව නැති වෙලා නැවත දුක නැති වෙනවා. එතකොට දැන් අපි දැක්ක දුක නැති කරන්ට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා කියලා දුක දැක්ක දුක ඇති වෙච්ච හැටි දැක්ක දුක නැතිවීමක් දැක්ක දුක නැති කරන්ට මෙන්න මේ වගේ ධහමක් සම්මර්ෂණය කළ යුතුයි කියලා දර්ශනයකුත් දැක්කා. එහෙනම් දැන් මේකට කියනවා සම්මා දිට්ඨි කියලා. මේ සම්මා දිට්ඨිය තමන්ගේ දැකීමක් බවට පත් කරගන්නට මේක එළඹ සිටින්නට ප්‍රත්‍යක්ෂයක් කරගන්නට නම් හේතු සමතයක් තියෙන්නට ඕනේ. හිතේ සමාධියක් තියෙන්නට ඕනේ. එකඟකමක් තියෙන්නට ඕනේ. ඒ නිසා සමත කමඨහනක් වඩන්නට ඕනේ. නීවරණ දුර වෙන ආකාරයකට හේතු සමතයක් ඇති කරගන්නට ඕනේ. හිතේ සමාධියක් ඇති කරගන්න බෑ කය වචන දෙක අසංවර කෙනාට ඒ නිසා එහෙනම් සීලයක පිහිටන්නට ඕනේ සීලයක පිහිටලා චේතෝ සමතයක් ඇති කරගන්නවා චේතෝ සමතයක් ඇති කරගෙන අර දැනගත්තා වූ ධහම දර්ශනය නුවණින් සම්මර්ෂණය කරනවා මේ විදිහට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පූර්ණණය කරලා සතර දුකින් ඈතර වෙන්න පුළුවන් මෙන්න මේ දැක්මට කියනවා මාර්ග ඥානය කියලා මෙන්න මේ යමෙක් දුක දැකලා දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැක්කොත් පින්වතුනි මෙන්න මේකට සම්මාදිට්ඨිය කියනවා. මෙන්න මේ සම්මාදිට්ඨිය නැමති එකම ධර්මය තමන්ගේ ජීවිතයෙන් වහවහාම අවබෝධ කරගන්න හැම දිනම උත්සාහවත් වේවා. ඒ සඳහා මේ පින්වත් සියලු දෙනාට මේ දේශනාව හේතුවක්ම පාරමිතාවක්ම වේවා කියන අදහස් ඇති කරගන්නට ඕනේ. පින්වතුනි බොහෝ කාලයක ඉඳලා අපිට බුද්ධ ශාසන ගොඩක් හම්බ වුණා. ඒ ඔක්කොම වැරදුනා. පින්වතුනි අද දවසේදී දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. මේ ශාසනය වර්ධවා ගන්නට එපා. මේ ශාසනය පිහිට නැති කරගන්නට එපා. මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න මේම අවස්ථාවක් කරගන්නට ඕනේ.